සම්මා සම්බුද්ධ සරණයි සියලු දෙනාටම ධර්මදේශනා පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට බදාළ මහනුවර ලංකාතිලක රජමහා විහාර වාසී පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නීතියකම චාන්දිම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු බත්තර මුල්ලේ පදිංචි අරුණි ගුණතිලක මහත්මිය, දර්ශි පෙරේරා මහත්මිය සහ මංචරී ඩයස් අබේසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි තුමෝ සධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ.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 එතකොට මේ සූත්‍ර දේශනාව ශ්‍රාවක දේශනාවක් නමුත් බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ආනන්ද හාමුදුරුවෝ ආජීවක කියන පරිබ්‍රාජකයා අතර ඇතිවෙච්ච සංවාදාත්මක ධර්මානුශාසනාවක් තමයි අද වැටවහන්නේ. ඒ ආපු වෙලාවේදී ඒ තැනත්තා මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා සාමීනි. එක් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක. බුදුරජාණන් වහන්සේ අහන කුමක්ද අහපු ප්‍රශ්නේ? ස්වාමීනි ධර්මයේ කුමක්දයි කියලා මගෙන් විමසුවයින් පසු ධර්මයේ මේයි මම ඔවුන්ට පෙර නවදෑරුවා. ගිහි කෙනෙක් ඇවිල්ලා අහනවා ධර්මය කියන්නේ මොකක්ද කියලා. මම ස්වාමීනි මේ පිරිසට ධර්මයේ මේයි යන අර්ථ කතනයක් සපයමින් ධර්මයේ පිළිබඳ මම විස්තර කරලා දුන්නා. බුදුරජාණන් වහන්සේ අන්න ඒක කරුණු ටික ශ්‍රවණය කරලා අහලා උන්වහන්සේ අවසානයේදී දේශනා කරන මතක් කරනවා මහණෙනි මගෙන්ද ඉබදු තැනැත්තෙක් විමුසු විට මමද ලබා දෙන පිළිතුරක් ඔයමයි. ඒ කියන්නේ අනුමත කරනවා. ඔබෙන් විතරක් නෙවෙයි ඒතනත්තා මගෙන් දුයි ප්‍රශ්නය ඇහුවොත් මම පිළිතුරු දෙන්නේද ඔබ පිළිතුරු දුන්න ආකාරයටමයි. බුදුරජාණන් වහන්සේත් පින්වත්නි යම් අවස්ථාවන්හිදී සාදුනාද පවත්වා ඒ ධර්මානුශාසනාව අනුමත කරනවා. ඔබ හිතලා බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ දක්ෂයි ශ්‍රාවකයන් වහන්සේලා දක්ෂයි. මා එතනදි උත්සාහ කරන්නේ ශ්‍රාවක ධනම සහ බුදුරජාණන් වහන්සේගේ ධනම එක හා සමානයි කියන තැනටපත් කරන්න නෙවෙයි. උන්වහන්සේගේ ගුරු උපදේශය කොච්චර වටිනවද තම ශ්‍රාවක පිරිසකට. එයි අපට මහා සංඝරත්නය කෙරෙහි ගෞරවය ඇති කරගන්න එක් අරමුණක් වශයෙන් තියාගන්න පුළුවන්. ආනන්ද හාමුදුරුව ළඟට එන එදා උන්වහන්සේ කොසඹෑනුවර ගෝසිතාරාමේ වැඩ ඉන්නෝ වැඩ ඉන්නකොට එනවා ආජීවක කියන පරිබ්‍රාජකයා. ආජීවක පරිබ්‍රාජකයා එන්නේ මුළු ප්‍රදේශෙම ඇවිදලා. කියන්නේ මේ එකපාරම ආනන්ද හාමුදුරුව හොයාගෙන ආව නෙවෙයි විවිධ තැන්වලට ගිහිල්ලා විවිධ ශාස්ත්‍රවරු හම්බ වෙනවා විවිධ අයගෙන් බණ අහනවා විවිධ අය ඇසුරු කරනවා විවිධ අයට දන් පෙන් එහෙම මුළු ප්‍රාන්තෙම මුළු ප්‍රදේශෙම ඇවිදිනවා ආජීවක ඇවිදලා ආරංචියක් ගැටෙනවා ආනන්ද ස්ථිර පාදියෝ යයි ගෝසිතාරාමේ ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා උන්වහන්සේ හරීම චතුර ලෙස ධර්මානුශාසනා පවත්වනවා දැන් එහෙමනේ ඔයත්ත් එහෙමනේ හරි චතුර ලෙස ධර්මානුශාසනා කරන ඔයයන්ට පැහැදිලිව දේශනාවක් කරන ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියොත් උන්වහන්සේ ළඟට ගිහිල්ලා ධර්ම කාරණා විමසනවා. එහෙම නේද? ඔළුවේ කැක්කුමට හොඳම දොස්තර ළඟට ගිහිල්ලා තමයි ඔළුවේ කැක්කුමට බේත් ගන්න. නේ? හැම දොස්තර කෙනෙක් ගාවටම යන්නේ නැහැනේ. ඒ වගේ දැන් ආජීවකත් යනවා ධර්මයේ මොකද්ද කියලා තැනින් තැනට හොයාගෙන හොයාගෙන ඒ අතරතුර පණිවිඩයක් ගැටෙනවා. ගෝසිතාරාමේ වැඩ ඉනවා ආනන්ද ස්ථවිරයෝ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ චතුර ලෙස ධර්මානුශාසනා පවත්වනවා. දැන් අජිතට හිතෙනවා හොඳයි ආජීවකට හිතෙනවා හොඳයි මම යනවා ගෝසිතාරාමයට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේව මුණ ගැහෙනවා. උන ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්ථිර පාදයන්න් වහන්සේ රහත හාමුදුරුවෝ ගෝසිතාරාමේ වැඩ ඉන්නකොට ඒක මන්තන් විසින්නෝකෝ සෝ ආජීවක ශාවකෝ ගහපති ආයස්මන්තං ආනන්දං ඒතදගෝච ආනන්ද හාමුදුරු වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරු ළඟට ඇවිදලා එකක් පස්සකින් ඒ කියන්නේ ගහපති ආයස්මන්තං ආනන්දං ඒතදගෝච එකක් පැත්තකට වැඳලා අයින් වුණා පින්වත්නි හරි ආචාර ධර්ම තියෙනවා ආජීවක ළඟ ආජීවක කියන්නේ බුදුදහම පිළිගත්ත කෙනෙක් නෙවෙයි වෙනකොට හැබැයි හරි ගෞරවණීයයි. මොකද ප්‍රදේශයේ තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බ වෙන්න යන්නේ මෙහෙමයි. ඔන්න බලන්න ධර්මයේ හොයාගෙන ඉන්න කෙනෙක් දැනගන්න ඕන දේවල්. අවටින් දැනගන්නවා කොහොමද උන්වහන්සේ මුණ ගැහෙන්නේ? කොහොමද උන්වහන්සේට ගරු කරන්නේ? කොහොමද උන්වහන්සේගෙන් ධර්ම කාරණාවක් දැනගන්නේ? තමා ළඟ තියෙන මානෙ නැති වෙයි ආවේ ආනන්ද හැඳුරුගාවට. ඒ නිසා තමයි වඳින්නේ. වැඳලා එකත් පැත්තකට වෙලා වාඩි වෙනවා. ඔයත් බණ අහන නිසා මම විශ්වාස කරනවා එකක් පස්සකට වෙලා වාඩි වෙනවා කියලා කියන්නේ ආකාර 6කින් මිදිලා වාඩි වෙන එකට. ඉස්සරහට ඉස්සරහට වාඩි වෙන්නත් බෑ පිටිපස්සෙන් වාඩි වෙන්නත් බෑ වම් පැත්තට වාඩි වෙන්නත් බෑ දකුණු පැත්තට වාඩි වෙන්නත් බෑ දුරින් වාඩි වෙන්නත් බෑ ළඟින් වාඩි වෙන්නත් බෑ වාඩි වෙන්න ඕන යම් දුරක් ප්‍රමාණයක් එකක් පැත්තකට වෙන හුළඟද ඒ අතින් hama නොයන දේශකයාටද බාධාවක් නොවන ආකාරයට තමයි අසුන්ගන්නේ. එහෙම තමයි පින්වත් මේ දෙවිවරුත් ඇවිදින් බුදුහාඳුරුවන්ද වැඳලා එකක් පස්සක වාඩි වුණා කියලා කියන්නේ. හුලං අතට වාඩි වෙන්නේ ඇයි? තම ශරීරයේ තියෙන දහදිය උන්වහන්සේට ස්පර්ශ වෙයි. බලන්න ශ්‍රද්ධාව. ආජීවක කියලා කියන්නේ එහෙම ශ්‍රද්ධාවක් නොතිබුණාට කරුණු දැනගෙන ආනන්ද හාමුදුරුවෝ මුණ ගැහෙනවා. ඒ නිසා එකක් පැත්තකට වෙලා වාඩි වෙලා බණහඳ දැස්තුනේ. කියනවා කේසං නෝ භන්තේ ආනන්ද ධම්මෝ සක්ඛාතෝ ආජීවික අහනවා ආයස්මත් ආනන්ද සාමීනි කවර ධර්මයක් නම් මනාකොට දේශනා කරන ලද්දේද හැමෝම බණ කියනවා මම මේ මුළු ධම්මදිවම කොටසක ඇවිද්දා ඔහු පිරිසක් බණ කියනවා සාමීනි මම ඔබ වහන්සේගෙන් අහන්නේ මොකද්ද මේ තියෙන සක්කාත ධර්මයේ කවුද දේශනා කරන්නේ? දැන් ඔන්න අපිටත් එහෙම තියෙනවනේ ප්‍රශ්නේ. සතිපට්ඨානය 10 දිනකින් ඇහුවොත් ආකාර 10යි. පොතේ කියවල බැලුවොත් ආකාර 11යි. බුදුහාමතරන්ගේ චරිතය ගැන හොයන්න ගියොත් ඒත් එහෙමයි. කොහෙද බුදුනේ? කොතනද බුදුනේ? කොතනද බුදුනේ? ප්‍රශ්න. ආජීවකටත් තියෙන මේ වගේ ප්‍රශ්නයක්. කියනවා සාමීනී කවුද සක්කාත ධර්මය? මනාලක ධර්මය දේශනා කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා කේ ලෝකේ සුපටිපන්නා කවුද ලෝකේ සුපටිපන්න වෙන්නේ? නැවත අහනවා ස්වාමීනි කේ ලෝකේ සුඛතාති කවුද මේ ලෝකයේහි යහපත් මාර්ගයේ ගියපු පිරිස ඉන්නේ? කවුද මනාලෙස ධර්මයේ දේශනා කරන්නේ? ඊළඟට අහනවා කවුද ධර්මයේ මනාලෙස පිළිපදින්නේ? කවුද ධර්මයේ මනාලෙස අනුගමනය කරන්නේ කොටස් තුනයි. කවුද ස්වාමීනි කියලා අහනවා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ හරීම ප්‍රඥාගෝචර පිළිතුරු සපයන කෙනෙක්. උන්වහන්සේ තමන් පිළිගන්න කියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිගන්න කියලා කියන්නේත් නැහැ. ඔබතුමා අහපු බණ සියල්ලම ප්‍රතික්ෂේප කරන්න කියලා යෝජනා කරන්නේ නැහැ. ඒ පින්වත්නි හොඳ ප්‍රඥාවන්ත කෙනෙක් ළඟ තියෙන ලක්ෂණය. මගෙම බණ අහන්න කියන්නේ කවදාකවත්. මම දෙසන මගම යන්න ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි සූත්‍රයේදී මතක් කළේ මොකද්ද මහණෙනේ කුසල අකුසලයේ තීන්දුව තීරණ ගැනීමේදී මෙන් මේ කියන කොටස් 10 උඹලා අනුගමනය කරන්න මාතක්ක හේතු මානය හේතු කොටස් 10ක් උන්වහන්සේ මතක් කළා බලන්න දැන් ශ්‍රාවකයන් වහන්සේත් එහෙමමයි ආජීවක කියලා කියන්නේ වෙන කෙනෙක් ඒ නිසා ඔහුට කියන්නේ සියල්ලම ප්‍රතික්ෂේප කරන්න උන්වහන්සේ දෙන පිළිතුර තමයි මෙන්න මෙහෙම කියනවා නේසම් ධම්මෝ සක්කාතෝ නේත කතං වාතේතං එත්ත හෝතේ ගෘහපතිය ඔබ මගෙන් මේ ප්‍රශ්නේ අහුවට මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කිව්වා පිළිතුර මම දෙනවා හැබැයි මම ඔබට ප්‍රශ්නයක් දෙනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කිව්වා අහන උත්තරේ තමයි උන්වහන්සේ කියන්නේ ගෘහපතිය මම ඔබගෙන් අහන්නම් යම් විදිහකින් ඒ වැටහෙනවා නම් ගෘහපතිය කුමක් කියලාද ඔබ විශ්වාස කරන්නේ? යමක් වැටහෙනවා නම් ඔබ විශ්වාස කරන්නේ කුමක්ද කියලා. ඔබට යමක් තේරෙනවා නම් මොකද්ද තේරෙන්නේ? තේරුම් ගන්න කියලා. එවැනි කියනවා ගෘහපතියා ස්වාමීනි යම් කෙනෙක් රාගයේ පහ කරනු පිණිස ධර්ම දේශනා කරනවා නම් මේ දැන් ආනන්ද හැමතුරු නෙමෙයි මෙතනදී කියන්නේ උත්තර දෙන්නේ ආජීවකම කියන ස්වාමීනි යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස ධර්මය දේශනා කරනවා. මම හිතනවා මේ දේශනා කිරීම තමයි සක්කාත. ඔහුන උත්තර දෙන්නේ. රාගය දුරු කරනවා නම් ඒකට ධර්මය දේශනා කරනවා. යම් වූ කෙනෙක් ද්වේෂය දුරු කරනවා නම් ඒ සඳහා ධර්මය දේශනා කරනවා නම් යම් කෙනෙක් මෝහය දුරු කරනවා නම් ඒ සඳහා ධර්මය දේශනා කරනවා නම් ස්වාමීනි මම හිතනවා කිව්වා ඒක තමයි මනාලස ධර්මයේ දේශනාව කියලා මම විශ්වාස කරනවා කිව්වා. ඔන්න පළවෙනි එක. මොකද්ද සක්කාත ධර්මය? බුදුරජාණන් ආනන්ද හැමදුරුවන්ගේ විමසනවා ආනන්ද හැමදුරුව ඔහුගෙන් අහනවා ඔබ හිතන්නේ මොකක් කියලාද? ඔහුගේ පිළිතුර දෙන්නේ යමෙක් රාගය දුරු කරන්න මනාලස එහෙනම් දැන් අපි දැනගන්න ඕන ධර්ම දේශනාවක් අපි අහනවා නම් ඒ අහන දේශනාවේ මොකද්ද දුරු වෙන්න ඕන? රාගය දුරු වෙන්න ඕන. රාගය ඇති වෙන්න ධර්ම දේශනාවක් වෙනවා නම් ඒක ධර්මයේද? නෑ. යම් විදිහකට ද්වේෂය ඇති වෙනවා නම් ද්වේෂය ඇති වෙන ධර්ම දේශනාව ධර්ම දේශනාවක්ද? නෑ. යම් විදිහකට මෝහය ඇති වෙනවා නම් මෝහය ඇති වෙන ධර්ම දේශනාවක් ඇහෙනවා නම් එහෙනම් ඒක ධර්මයක්ද? නෑ. එහෙනම් යම් වූ පිවිතුරු දහමක් තුළ අන්තර්ගත විය යුත්තේ සාමීනි රාගය දුරු වෙන, දේශය දුරු වෙන, මෝහය දුරු වෙන දේශනාවක්. එහෙනම් පින්වත්නි රාගය දුරු වෙන දේශනාවක් කියලා කියන්නේ ඒක තුල රාගයේ තියෙන ආදීනව කියලා දෙන දේශනාවක් වෙන්න ඕන. රාගය කියලා කියන්නේ ඇලෙනවා. එහෙම නෙවෙන්නේ. අපේ තියෙන දැන් සතිපට්ඨාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මහණෙනි තමාගේ ඇසෙන් කනෙන් දිවෙන් ශරීරයෙන් කනෙන් ශබ්ද අරමුණු ඇති වෙයි ඒ අරමුණු තමා මගේ මටේ මමේ කියන මමත්වෙහි අල්ලා ගැනීමක් වේද ඒක මට මම කියන ආත්මය කියන තැනට දාලා පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ පවත්වාගෙන යන්න බැරිකම නිසා මම උත්සාහ කරනවා ඒක පවත්වාගෙන යන්න. ඒකනේ කරන්නේ. මගේ නෙවෙන දෙයක් මගේ කරගෙන මම උත්සාහ කරනවා මට ඕන විදිහට ඒක තියාගන්න. හැබැයි තියාගන්න පුළුවන්ද? බෑ. ආ තියාගන්න කැමැත්ත රාගය තියාගන්න කැමැත්ත රාගය ඇලෙනවා. ඇලෙන නිසා මේකේ විදිහට තියාගන්න හදන්නේ. ඔබ මේ වටාපතට ඇලුනොත් ඔබ හදන වටාපත ඉරෙන්න බෑ. මූල දෙන්න බෑ. හෙල්ලෙන්න බෑ. මෙයා මෙහෙම තියෙන්න ඕන. තියෙනවද? තියෙන්නේ. හැබැයි ඔබ හිතනවා මේක ඔබේ. ඔබේ ගෙදර බිත්තියක් තියෙනවා. බිත්තිය පාට කරලා තියෙනවා. ඔබ කියනවා මේ බිත්තිය අපේ ආපහ ගන්නෙන්න බෑ. හැබැයි අවුරුදු 3-4ක් යනකොට හුලම් පොද වැදෙනවා. අපි හොදනකොට වතුර බිත්තියට විසික්ක වෙනවා. අවුරුද්දක් දෙකක් යනකොට පේන්ට් එක අයින් වෙනවා. මේ කුකුරල කුකුරල අයින් වෙනවා. අතුගාන කෙනාගේ අතෙන් ඉදල හෝ කොස්ස වැඩිච්ච ගමන් අපි එයාට බනිනවා. ඔබ තමයි බිත්තිය සවුත්තු කළේ. හැබැයි ඔහු අතෙන් උනේ වදින එක පොත්ත ගැලවෙන තරමට බිත්තිය දිරලා තිබ්බා. ඒ කියන්නේ මේ වෙලා තියෙන්නේ එක එහෙනම් මම බිත්තියට ඇලිලා තියෙන නිසා මම හිතනවා මේක පාට ගැලවෙන්න බෑ. හැබැයි පාට ගැලවෙන්නේ නැද්ද? ගැලවෙනවා. ගැලවිච්ච තැන ඇති වෙන්නේ මොකද්ද? සැපද දුකද? දුක. එහෙනම් ගැලවිච්ච නැති කාලේ මොකද්ද උනේ? සැප. එහෙනම් සැප වෙච්ච දෙම නෙමෙයිද දුක උනේ? සැපයි කියලා අල්ලගත්ත බිත්තියම නෙමෙයිද දුකයි කියලා කොට ගෙනල්ලා දුන්නේ? එහෙනම් ඒක බිත්තිය වැරද්දක්ද? තීන්තකේ වැරද්දක්ද? කාගේද එහෙනම් වැරද්ද? අන්න බාහිර ලෝකයේ තිබුණු වස්තුවක් කෙරෙහි මම මගේ මනස තුල ගොඩනගා ගත්තා මගේ මට මම ආත්මීයයි මේක වෙනස් වෙන්නේ නැහැ. ওই විදිහමනේ මේ දනි දේවල් එකින් එකට ඔබට උදාහරණ සපයන්න ඕනේ නෑනේ. ඔබ එකින් එකට හිතලා බලන්න. ඇසෙන් දකින රූපත් එහෙමනේ. කනෙන් අහන ශබ්දත් එහෙමනේ. දිවෙන් විඳින රසත් එහෙමනේ. ශරීරයෙන් විඳින ස්පර්ශත් එහෙමනේ. ඒ වෙලාවේදී සැපක් වෙච්ච දේ නෙමෙයිද ඔබට දුකක් උනේ? එහෙනම් ඒ සැපක් වෙච්ච දේ දුකක් වුණා නම් ඒක තුළේ අන්තර්ගතයේ තියෙන දුක නෙමෙයිද? මහණෙනි දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ. මිනිස්සු ලෝකය කියලා ගොඩනගලා තියෙන වෙන දෙයක් නෙවෙයි. තවත් මිනිසෙකුගේ සිත තුළ හටගත්ත මනෝමය චිත්ත වීති ටිකක්. කවුරුත් වටාපත කියලා එකක් හදලා නැහැ. මේක හදපු මිනිස්සයා මිතක් ගහලා තල්ලතක් දාලා උඩින් රැලි ටිකක් දාලා හඩේට කියලා කියන මේක වටාපතක්. අපි අල්ල ගන්නවා මේක වටාපතක් කියලා. ඇත්තටම මේක වටාපතක්ද? නෑ. තවත් කෙනෙකුගේ මනසක් තුළ ගොඩ නැගිච්ච දෙයක් පමණයි. එහෙනම් එයාගේ මනස පූර්ව වුණේ මෙබඳු නිර්මාණයකට. හැබැයි මම අල්ල ගන්නවා මොකක් කියලාද? වටාපතක්. අල්ලගෙන මේක මම කරගන්නවා මගේ. එහෙනම් මගේ දෙයක් නෙවෙයි අනුංගාව එහෙනම් ලෝකය කියලා හැදිලා තියෙන්නේ තවත් කෙනෙකුගේ සිතක හැතිවිච්ච දෙයක්. බිල්ඩින් එක කියලා හැදෙන්නේ ආකිටෙක්චර්ගේ නිර්මාණයක්. වාහනය කියලා හැදෙන්නේ ඒක නිර්මාණවරයාගේ තියෙන සිතවිලි ගොඩක්. ඔබ එහෙනම් නිවසද යාන වාහන ඉඩකඩම් ගේ දොර පාරවල් මේ ඔක්කොම තවත් කෙනෙකුගේ නිර්මාණ. එහෙනම් ඒව මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. අන්න එහෙනම් මට ඕන විදිහට තියාගන්න බැරි සම්පත් කෙරේ මගේ සිතේ ඇති වෙනවා රාගයක්. කැමැත්ත. කැමැත්ත ඇතිවෙච්ච ගමන් පින්වත්නි වෙන්නේ ඒක මගේ කරගන්න මම ව්‍යායාම් කරනවා. මිලට ගන්නවා, හොරෙන් ගන්නවා, දැහැගෙන එනවා, නඩු කියලා ගන්නවා. මට ඕන වුණහම මම එහෙම ගන්නවා, යුද්ධ කරලා ගන්නවා. ඕන වුණාම එහෙම ගන්නවා. ඕන නම් මොකක් හරි ක්‍රමයකින් ගන්නවා. හැබැයි අරන් තියෙන දුක් ගොඩක් නෙමෙයිද? එහෙනම් රාගය කියලා කියන්නේ ගින්න. බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි විශාල ගිනි ගොඩක් වගේ තමයි කිව්ව රාගෙක් කොයි වෙලාවෙත් පිච්චෙන එකමයි. යමකට ඇලුනද ඇලිච්ච තැන ඉඳලා පටන් ගන්න පිච්චෙන එක. මාලයක් ඕන කියලා කඩෙන් ගත්තා. සල්ලි දුන්නා. කරේ දාගෙන යනකොට කොච්චර පිච්චෙනවද? එකෙක් ඇවිල්ලා බෙල්ල කපාගෙන යයිද? මේක හොරෙන් ගලවගෙන යයිද? කබෝඩ් එකේ දාලා ආවම පස්සේ ඉන්න සේවකයෝ කරන් යයිද? උදේටත් තරලා බලන්න ඕන, හවසට තරලා බලන්න ඕන. ඔබම හිතලා බලන්න. අදිසි කෝපභෝගී වාහනයක් ගත්තොත් පාක් එක නවත්තලා ඔබට එන්න පුළුවන් බෑනේ. ඔබ ගියේ බනහන්න. හැබැයි මෙතන ඉන්නකොට හිතෙනවා හූරයිද? කන්නාඩි දෙක ඇකුළුවද? කන්නාඩි දෙක දිගහැරියද? මොකක් වෙයිද දන්නේ නැහැ. එහෙනම් මා කියන්නේ ඔබට සියල්ල අතහරින්න නෙවෙයි ආදීනව දැකලා ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ ආජීවකට කියන්නේ මේක. ආජීවක යම් ධර්මයක් යමෙක් දේශනා කරනවා නම් ඒ ධර්මයේ සක්කාත වෙන්නේ රාගය නැමැති ගින්න නිවා දමන්නට දේශනාව හැකි වෙන්න ඕන. ඒ කියන්නේ විරාගිකත්වයක තුල තියෙන්න ඕන. ඔබ බලන්න. ඔබේ ජීවිතේම ඔබ හිතලා බලන්න. එකතු කරගත්ත හැම දෙයක් ඇතුළෙම තියෙන දුකනේ. එහෙනම් එකතු කරගත්ත කියන්නේ රාගයෙන්නේ. අතහැරපු හැම දෙයක් තුළම තියෙන සනීපනේ. ඔබ සාරි 10ක් අබෝඩ් එකේ දාගෙන ඉන්න පාට 10කින්. ඔබ හිතන්න ගමනක් යන්න ගියාම කීයක් තෝරන්න ඕනද? භික්ෂුවට තියෙන තුන් සිවුර දානෙටත් ඒක අඳිනවා. පාංශු කුලටත් ඒක අඳිනවා. බණටත් ඒක අඳිනවා. අය තෝරන්න එකක් තියෙනවද? නේ. උන්වහන්සේට බුදුහාඳුරන දෙනවදාලේ අටි 6ක තරම් කුඩා කාමරයක්. විශාල මන්දිරයක් නෙවෙයි. ඇයි? කුටිය හදාගන්න ඕන කිව්ව කුටියට යන්නේ නැති වෙන විදිහට. කුටිය හදාගන්න ඕන කුටියට යන්නේ නැති විදිහ. නිදි මත හැදුනොත්ම තමයි කුටියට යන්නේ නැත්තම් උන්වහන්සේ කැවැඩි පුර කැමති වෙන්නේ කොහටද? එලි මහලට. සක්මන් මළුවට. බෝ මළුවට. කාමරේ කුඩයි එළිය විශාලයි. මේ කාමරේ ලොකු වෙලා එළිය කුඩා වුණොත් ඉන්න හිතෙන්නේම කාමරේට වෙලා. එහෙනම් ගොඩ නැගෙන්නේම රාගය නෙවෙයිද? විරාගය ඇති වෙන්න නම් අතහැරීම පුරුදු කරන්න ඕන. ධර්මානුශාසනාවක ඇතුළත් වෙන්න ඕන අතහැරීම පුරුදු කරන එක. දේශය කියලා කියන්නේ දේශය කියලා කියන්නේ ගැටෙනවා. සිතුවිලිත් එක්ක පින්වත් අපි ගැටෙනවා. අපේම කුසේ තියාගෙන හදපු දරුවා අපිව තුරුල් කරගෙන කිරිදුන්න දරුවා අපට ඕන විදිහට ඉන්න තුනම අපි දරුවත් එක්ක ගැටෙනවා. කැමැති දෙයට ඇලෙනවා රාගයයි. අකමැති දෙයට ගැටෙනවා ද්වේෂයයි. බලන්න මේ වෙලා තියෙන වෙන කෙනෙක්ද නැහැ. සිතුවිලිමයි, චිත්තාවේගමයි. ඔබ නිවසට ගිහින් මේ බණ හොඳට අහන්න. හිමින් හිමින් ඔබ විමසලා බලන්න සූත්‍රගත කරුණු මා කිව්ව නිසාවත් නෙවෙයි ඔබම ඔබ විමසලා බලන්න. දරුවට කැමති නිසා ඇලුනා ගින්දරක් වගේ. අකමැති නිසා ගැටෙනවා ඒත් ගින්දරක් වගේ. අනේ මුන් හින්ද පාරට බහින්න බෑ. කොහොමද මූණ දෙන්නේ මේ කරන වැඩත් එක්ක? ගැටිලා. ටික වෙලාවකදී ඇලිලා. ටික වෙලාවකදී ගැටිලා. එහෙනම් ගැටුනේ ඇලුණු නිසා නෙවෙයිද? ගැටුනේ ඇලෙන නිසා. දේශය හටගත්ත ගමන් බලන්න සිත අපිරිසිදු වෙන විදිහ. නරක වචන කියවෙනවා. නරක සිතුවිලි ගොඩ නැගෙනවා. නරක දේවල් කරන්න හිතෙනවා. නරක විදිහටම ජීවත් වෙලා අර රාගයටම යන්න හදනවා. දේශී හිතේ පුපුරු දදා පින්වත්නි ඇවිලෙනවා. එහෙනම් බලන්න රාගය ඇලුනා, දේශය ගැටුණා. දේශනාවක ඇතුළත් වෙන්න ඕන කිව්වා ආනන්ද හාමුදුරුවෝ ආජීවකට මේක නැති වෙන්න බණ කියන්න ඕන. ද්වේෂය නැති වෙන්න. ඒ කියන්නේ මෛත්‍රිය දියුණු වෙන්නයි ධර්මානුශාසනාව තියෙන්න ඕන. ඊළඟට කියනවා මෝහය. මෝහය පහ කිරීම පිණිස ධර්මයේ දේශනා වෙන්න ඕන. ඒ කියන්නේ අපි ළඟ තියෙන අවිද්‍යාව. තෘෂ්ණාව නැමැති අවිද්‍යාව තුළ අපි ජීවත් වෙන නිසා මෝහය නැමැති වැල් වලින් බැඳලා දානවා. ඒක වෙන්නේ. තෘෂ්ණාව නැමැති අවිද්‍යාව බඳින මොහේ. බලන්න එහෙම නෙමෙයිද වෙන්නේ කියලා. තරුණ දරුවෙක් තරුණ කාන්තා දරුවෙකුට ප්‍රේම කරනවා. ඒ කියන්නේ රාගයට ඇලිලා. හැබැයි තරුණියක් කියලා එතන ඉන්නවද? එතන තියෙන්නේ මොනවද? කේසා ලෝමා නකා දන්තා චතෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිජ්ජාවක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණ දාඩිය මල මූත්‍රා කෙල කැහි හොටු අසූචි නහයෙන් දියර කනෙන් කලාඳන ඔන්න බුදුරජාණන් වහන්සේ කායය කායේ කායානුපස්සී විහෙරති බැඳෙන්නේ මිනිස්සු මේක දන්නේ නැති නිසා ඒ නිසා මේ වැරදි වැඩ විදිහට කරන්නේ බාහිර ලෝකෙත් කොහොමමනේ පින්වත්නි එක්ක පට විධාතුවකට ඇලෙනවා නැත්නම් ආපෝ ධාතුවකට ඇලෙනවා. නැත්නම් වායෝ ධාතුවකට ඇලෙනවා. පඨවි ආපෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් බාහිර ලෝකයේ තුල තියෙන පුජ්‍යලයක් නැත්නම් සජීවී වස්තුවක් තුල තියෙනවා කේසා ලෝමා නකා දන්තා චතුරාදී නිතිස් කුණපය. ওই දෙකටම වෙලාගෙන ඉන්න මම ওই දෙකටම ඇලෙනවා. අවබෝධයෙන් අනවබෝධයෙන් අනවබෝධයෙන්. එහෙනම් දේශනාවක් තුළ අන්තර්ගත වෙන්න ඕන කිව්වා මෝහය දුර වෙන. එහෙනම් ඔබ බණ අහනවා නම් බණ අහන්න ඕන මොකක් නැති වෙන්නේද? රාගය නැති වෙන. ද්වේෂය නැති වෙන. මෝහය නැති වෙන. පහාණය වෙන දේශනාවක් අහන්න ඕන. ප්‍රහාණය වෙන දේශනාවක් අහන්න කිව්ව ඊළඟට කියනවා පිළිපදින්න ඕන කිව්වා රාගේ පහ වෙන දේ පිළිපදින්න කිව්වා ද්වේෂේ පහ වෙන දේ පිළිපදින්න කිව්වා මෝහේ පහ වෙන දේ පිළිපදින්න කිව්වා කාටද මේ කියන්නේ ආජීවක බමුණට ගෘහපතියට කවුද මතක් කරන්නේ? ආනන්දහාමුදුරුවෝ. දේශනාව කෙලවර වෙච්ච ගමන් ඔහු බුදුන් සරණ යනවා. දහම් සරණ යනවා. සංඝ සරණ යනවා. සරණ ගිහිල්ලා පින්වත්නි, හරි ලස්සන වාක්‍යයක් කියනවා. අභික්ඛන්තං බන්තේ අභික්ඛන්තං බන්තේ සේයතාපි බන්තේ නික්කුජ්ජිතං වා කුජ්ජේය. කොච්චර සතුටක් ඇති වෙන්නේ නැද්ද? රට පුරාම සත්‍ය හොය වගේ මිනිස්සයා. නේ? ඔබට අසනීපයක් හැදිලා දොස්තර කෙනෙක් කියන අයියෝ මේක මොකද්ද මට හොඳ කරන්න පුළුවන්. මට වචනේ කියන්නේ ඔබ මොකද කියන්නේ? බුදු වෙන්න ඕන දොස්තර මහත්තයෝ වඳිනවා. ඒ ඔබ ජීවිත අපේක්ෂාවෙන් හිටින නිසා. ඔබට සතුටුයි. හැමෝම කිව්ව ඔබ මැරෙනවා. ඔහු කියනෝනේ ඔබට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඔහු විශ්වාස කරන්නේ නැද්ද? එහෙනම් ආජීවකටත් ඕකම වුණේ. තනින් තන ධර්මය මොකද්ද කියලා හොය හොය ගියා. මේන් ධර්මය හම්බුණා. හම්බ වෙච්ච ගම වඳගෙන කියනවා අභික්ඛන්තම් භෝගෝත අභික්ඛන්තම් භෝගෝත සේයතාපි භෝගෝත මෙක්කුච්චිතං වක්කුජ්ජය මම සාමීනි යටට හරවල තිබුණ එකක් ඔබ වහන්සේ උඩට කළා වගේ අඳුරේ යන්ද මිනිහෙක් පාරේ අතක යනකොට ඔබ වහන්සේ විදුලි එළියක් දුන්නා වගේ මට ධර්මයේ කියලා දුන්නේ සාමීනි මම බුදුන් සරණ යනවා ධම් සරණ යනවා සංඝ සරණ යනවා පින්වත්නි අනද සාමීන් වහන්සේ නෙමෙයි ධර්ම දේශනාව කළේ උන්වහන්සේ ඔහුගෙන් මහලයි ඔහුට මුක්තර දුන්නේ හරි ලස්සනට කියනවා සාන්ත ස්වාමීනි ඔබ වහන්සේ කාටවත් බැන්නේ නැහැ. ඔබ වහන්සේ කවුරුත් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔබ වහන්සේ කාටවත් චෝදනා කළේ නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ මනාලස පිවිතුරු ධර්මයේ මට අවබෝධ වෙන විදිහට මගෙන් මහලා මට පිවිසලා දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා තුන් ලෝකයක් දින බුදුහාඳුරු බුද්ධං සරණං ගච්ඡාමි. මෙච්චර පිවිතුරු ධර්මයේ අනේ මගේ ජීවිතේ සසර ගිනිදර නිවන්නටම උපකාර වෙන්නේ. ධම්මං සරණං ගච්ඡාමි. මෙබඳු ධර්මයක් දේශනා කරන ඔබ වහන්සේලා නැමැති පින්කෙත් මම සරණ යනවා සංඝං සරණං ගච්ඡාමි පින්වත්නි ඔබද බුදුන් දහම් සඟුන් සරණ යන්න ඕන තම සිත තුළ මේ කෙලෙස් ධර්ම නැති කරන්නට ඉන්න කල්යාණ මිත්‍රයෝ තමයි රත්නත්‍රය කියලා කියන්නේ ඒ නිසා ඔබේ සිතේ හටගන්න රාගය දුරු වේවා දේශය දුරු වේවා මෝහය දුරු වේවා ශ්‍රද්ධා සීල සති සමාධි ආදී ප්‍රඥා ගුණ ධර්මයන් වැඩේවා ඉක්මනින්ම ඉක්මන් මොහොතක නීවරණ ධර්මයන් ප්‍රහාණය වේ සත්‍තබොධ්‍යංග ධර්මයන් ගුණ වඩාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සිද්ධ කරගන්න මේ උතුම් සද්ධර්මානුශාසනාව පාරමිතාවක්ම වේවා කියන සාදුනාදයෙන් අපි ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති තුන් ලෝකාග්‍ර තිලවක තිලක තථාගත බුදුමා මෑණියන් වහන්සේ විසින් සකල සත්වයන් වෙත පතල මහ කරුණාවකින් යුක්තව දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයන් දින්බිලක් ශ්‍රවණය කිරීමෙන්ද ශ්‍රවණය කිරීමට සැලසීමෙන්ද දහම් පිරිකර පූජා කිරීමෙන්ද ධර්ම දානය සිදු කිරීමෙන්ද ලබන ලද කුසලානි සංස ධර්මයන් නමින් මිය පරලොවගේ චිත්‍රා ගුණතිලක මහත්මිය, අශෝක ගුණතිලක මහත්මයා, වෛද්‍ය ප්‍රේමචන්ද්‍ර මහත්මයා, පල් රාජපක්ෂ මහත්මිය, ඩී.ඩබ්ලිව් රාජපක්ෂ මහත්මයා ඇතුළු කුල પરම්පරාගත සියලු ඥාතීන්ටත් පින්කම කර ගැනීමට දායක වූ පින්වත් තරුණේ ගුණතිලක මහත්මිය, දර්ශී පෙරේරා මහත්මිය, මාංජරී ඩයිස් මහත්මිය ඇතුළු සියලුම ඥාති සමූහයාට සර්වමල විරේතත්‍යං පවරතර අග්‍රාමෘත මහා නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමට ධර්ම දානමය කුසලයේ හේතු වේවායි සිතා පිං සිතින් යුත පිං අනුමෝදං විය යුතු හැමදිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් ඓතිහාසික මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී පූජ්‍යපාද නීතියකම චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ. අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි. අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු Thank you.